ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රදාවඩුන්න සිරි මිහිඳු මහ විදුහලේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද රදාවඩුන්නී ඥානවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රාවක පින්වත් ඔබ අප සිළු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය වූ දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට. වරද අනිකා අතේ උනත් ඉවසීම තමා සතු වීම තුළින් තමාට මෙලොව පරලොවසෙන් සැලසෙන වාසි සහ යහපත කුමක්දයි පහදා දෙන්නට. අංගුත්තර නිකායේ පංචක නිපාතේ අක්කන්ති සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. සදේවතුනි අපි ධර්ම නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පංචමේ භික්ඛවේ ආදීනවා අක්ඛන්තියා කතමේ පංචේ බහුනෝ ජනස්ස අප්පියෝ හෝති අමනාපෝ වේර බහුලෝච හෝති වජ්ජ බහුලෝච සංමූල් හෝ කාලං කරෝති කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උප්පජ්ජති තී සාදු සාදු සාදු කාරුණික වාසනාවන්ත පින්වතුනි පින්වතියනි අද මං තෝරාගත්ත මාතෘකාව අංගුත්තර නිකායේ තියෙන්නේ. පංචක කියන නිපාතයේ ඇතුළත් වෙලා තියෙන සූත්‍ර දේශනාවක්. සූත්‍ර දේශනාවේ නම අක්칸ති සූත්‍රය. මේ දේශනාව අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන දවසක. භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ප්‍රමුඛ සිව්වණක් පිරිසම බුදුරජාණන් වහන්සේගේ ළඟට පැමිණිලා හිටියා ධර්මයේ ශ්‍රවණය කරන්නට. බුදුරජාණන් වහන්සේ ස්ථානයට වැඩම කරලා සියලු දෙනාට ගැළපෙන විදිහට තමන් වහන්සේටම හැඟුණු හිතුණු අදහසක් අනුව අත්තජ්ජාස කියලා කියන්නේ හැඟීමක් අදහසක් අනුව මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා කොහොමද ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහට පංචමේ භික්ඛවේ ආදීනවා කන්තියා භික්ඛවේ කියලා කියන්නේ මහණෙනි කියලා කියන්නේ. pāli භාෂාවෙන් භික්ඛවේ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පදයක්. එහි අදහස වෙන්නේ අර්ථය වෙන්නේ මහණෙනි කියලා කියන්නේ. පංචමේ කියන වචනේ පින්වතුනි සකස් වෙලා තියෙන වචන දෙකක් එකතු වෙලා සංදි වෙලා ඒ වචනේ දෙකට කැඩෙනවා වචන දෙකක් විදිහට පංච ඉමේ කියලා. පංච කියන්නේ පහට සංඛ්‍යාවක්. ඉමේ කියන්නේ මේ කියන සර්වනාම පදයක්. එතකොට පංචමේ කියන වචනේ පංච ඉමේ කියලා දෙකට කැඩෙනවා. ඊළඟට ආදීනවා ආදීනවා කියලා කියන්නේ ආදීනවයට. නරකක් කළාම ඊට ලැබෙන විපාකය හඳුන්වන්නේ ආදීනවයක් කියලා. අක්ඛන්තියා අක්ඛන්තියා කියලා කියන්නේ ඉවසීම නැති කල්හි කියලා කියන්නේ. එහෙනම් වික්කවේ මහණෙනි අක්ඛන්තියා ඉවසීම නැති කල ඉවසීම නැති කල්හි ඉමේ පංච ආදීනවා මෙන්න මේ ආදීනව පහ ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කළා. එහෙම දේශනා කළ සැනින් භික්ෂුන් වහන්සේලා විමසනවා කතමේ පංච ස්වාමීනි මොනවද කරුණු පහ? ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු ටික දේශනා කරනවා. එක බහුනෝ ජනස්ස අප්පියෝ හෝති යමනාපෝ බහුනෝ කියන්නේ පින්වතුනි ගොඩක් කියන්නේ. ජනස්ස කියලා කියන්නේ චතුත්ති විභක්ති ඒක වචන පදයක් විදිහට එන්නේ ජනයාට කියලා කියන්නේ. අප්පියෝ කියලා කියන්නේ අප්‍රිය කියලා කියන්නේ. අමනාපෝ කියලා කියන්නේ අමනාප කියලා කියන්නේ. හෝති කියන්නේ වෙයි කියන්නේ. එහෙනම් පළවෙනි ආදීනවේ තමයි බහුනෝ ගොඩක් ජනස්ස ජනයාට අප්පියෝ හෝති අප්‍රියා වෙයි අමනාපෝ හෝති අමනාප වෙයි ඉවසීම නැති කෙනාට පළමුව ලැබෙන ආදීනවය තමයි ගොඩක් මිනිස්සුන්ට එපා කරපු පුජ්‍යලෙක් බවට පත් වෙනවා දෙවැනි ආදීනවය වේර බහුලෝච හෝති වේර කියලා කියන්නේ පින්වතුනි වෛරය කියන්නේ ද්වේෂය මුල් කරගෙන හටගන්න සිතුවිල්ල. බහුල කියලා කියන්නේ ගොඩක් කියන්නේ. හෝති කියන්නේ වෙයි කියන්නේ. ත වේර බහුලෝච හෝති කියලා කියන්නේ වෛරය ගොඩාක් හටගනී කියන්නේ. ඒක හිතේ හටගන්න සත්වය. තුන්වෙනි ආදීනවයේ තමයි වජ්ජ බහුලෝච. වජ්ජ කියන්නේ වැරදි වලට බහුල කියන්නේ ගොඩක් කියන්නේ. එහෙනම් වජ්ජ බහුලෝච හෝති කියලා කියන්නේ ගොඩාක් වැරදි වෙයි කියන්නේ. සිව්වැනි ආදීනවේ තමයි නරක විපාකේ තමයි සංමූල් හෝ කාලං කරෝති. සංමූල් හෝ මුලා සහිතව විකෘතිතාවයටපත් වෙලා සංමූල් හෝ මුලා සහිතව විකෘතිතාවයක් ඇතුව කාලං කරෝති කාලං කියන්නේ කාල යාත්‍රා කරෝති කියන්නේ කරයි කියන්නේ. ඒ කියන්නේ අසීහියෙන් යුක්තව මරණයටපත් වෙයි. පස්වනි ආදීනවේ තමයි කායස්ස බෙහෙදා රූප කය බිඳිලා. පරං මරණා මරණින් පස්සේ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් සතර අපායේ අටමහා නිරයේ අවීචි නිරයේ uppajjati උත්පත්තිය ලබයි. මෙන්න මේ කියන ආදීනව පහ ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වතුනි මම මෙතනදී අපේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නම් මේ අක්ඛන්තියා කියන වචනේ ඇයි දේශනා කරන්න කියලා. අන් අය වරදක් කරනකොට මේ සමාජ ජීවත් වෙන යම්කිසි පුජ්‍යලයෙක් වැරද්දක් වරදක් කරනකොට ඒක දැකලා ඒක අහලා ඒක බලාගෙන ඉඳලා ඉවසන්නට බැරි කෙනාට තමයි මෙන්න මේ නරක විපාක පා ලැබෙන්නේ. ඒ කියන්නේ වැරදි කරන කෙනාට නෙමෙයි. කෙනෙක් වරදක් කරනවා ඒ වරද දැකලා බලලා මට ඉවසන්නට බැරුව යනවා. ඒ ඉවසන්නට බැරුව යන මට මෙන්න මේ කියන ආදීනව පහ ලැබෙන බව දේශනා කළා. ඊළඟට මම අපේ පින්නතුන්ට පැහැදිලි කරන්නම් ආදීනව කියන වචනේ. ආදීනව ආනිසංස කියලා වචන දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. ආදීනවයක් කියලා කියන්නේ පින්වතුනේ අකුසල කර්මයක්. ඒ කියන්නේ සත්වයාගේ හිතේ පව් සිත් අකුසල් සිත් නරක සිත් කියලා තියෙනවා 12ක්. අනේ අකුසල් සිත් 12න් එකක් මුල් කරගෙන එක සිතක් මුල් කරගෙන හෝ සිත් දෙකක් මුල් කරගෙන අකුසලයක් සිද්ධ කළොත් ඒ අකුසල කර්මයට අනුරූප විපාකයක් ලැබෙනවා ඒ විපාකයේ ලබා දෙන්නේ අ හේතුක අකුසල විපාක සිත් 7කින් ඒ ලැබෙන විපාකය හඳුන්වන වචනය තමයි ආදීනව කියලා. ආදීනවයක් ලැබෙනකොට හොයාගත්ත හැකි. ආදීනවයක් ලැබෙනකොට සතුට, ප්‍රීතිය, සොම්නස ඇති වෙන්නේ නැහැ. සැනසීම, සුවය, සැහැල්ලුවක් ඇති වෙන්නේ නැහැ. ආදීනවයක් එවත් අකුසලයක් විපාක ලැබෙන මොහොතේ කවදාකවත් සතුට ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ જાති හට ගන්නවා. බය, පිළිකුල, අප්‍රියාව, කලකිරීම, ක්‍රෝධය, වෛරය, බීතිය මේ සේරම හටගන්නේ අකුසල් විපාක දෙන වෙලාවේ. එනිසා පින්වතුනි ආදීනව කියලා කියන්නේ යම් නරකක් කළාම අකුසලයක් කළාම ඒ අකුසලයට අනුරූපව ලැබෙනා විපාකය ආදීනව කියන නාමයෙන් හඳුන්වනවා. දැන් එතකොට මෙතන ආදීනව ලැබෙන්නේ කොහොමද? යම් කෙනෙක් වරදක් කරනවා ඒක මම බලනවා මට පෙනෙනවා මට ඇහෙනවා මම අහනවා. මගේ හිතේ ඉවසීම නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන මට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන ආදීනව පහ ලැබෙනවා. දැන් අපි ආදීනව පහ බලමු. පළවෙනි එක. බහුනෝ ජනස්සාප්තියෝ හෝති යමනාපෝ. බහුනෝ කියන්නේ ගොඩක් ජනස්ස කියන්නේ ජනයාට. අප්පියෝ හෝති කියන්නේ අප්පිරිය වෙයි. අමනාපෝ හෝති කියන්නේ අමනාප වෙයි. ඒ කාරණාව පින්නතුනි සමාජ විද්‍යාත්මකයි. සමාජයට එපා කරපු මිනිහෙක් වෙනවා. ඒක සමාජ විද්‍යාත්මකයි. තවත් සරලව පැහැදිලි කළොත් සමාජයෙන් ප්‍රතික්ෂේප වුණු මිනිසෙක් බවට පත් වෙනවා. දෙවනි කාරණාව බලන්න වේර බහුලෝච හෝති. වේර කියන්නේ වෛරයට බහුල කියන්නේ ගොඩක් කියන්නේ හෝති කියන්නේ වෙයි කියන්නේ. ගොඩාක් හිතේ වෛරය හට ගන්නවා. ඒක මනෝවිද්‍යාත්මකයි. මානසික ආතතිය ඇති වෙන්නට ලෙඩ රෝග හටගන්නට ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. ආවේගශීලී චරිතයක් බවට පත් වෙනවා. ඒක නිසා ඒ කාරණා මනෝවිද්‍යාත්මකයි. තුන්වෙනි එක වජ්‍ය බහුලයි. වජ්‍ය කියන්නේ වැරදි කියන්නේ. වැරදි කරන තැන් තුනක් තියෙනවා. එක චිත්ත සිත. දෙක කාය. තුන වචී වචනය. සිත කය වචනය කියන තුන් දොරින් සිදු කරනු ලබන නරක ක්‍රියා හඳුන්වනවා වැරදි කියන නාමයෙන්. මේ වැරදි කරනකොට ඒ පුජ්‍යලයා සමාජයෙන් ප්‍රතික්ෂේපිත පුජ්‍යලෙක් වෙනවා. Tamanටත් කරන වැඩේ ගැන දුකක් ඇති වෙනවා. සමාජයටත් පීඩාවක් ඇති වෙනවා. එනිසා තුන්වෙනි කාරණාව ආචාර විද්‍යාත්මකයි. පළවෙනි එක සමාජ විද්‍යාත්මකයි, දෙවෙනි එක මනෝවිද්‍යාත්මකයි, තුන්වෙනි එක ආචාර විද්‍යාත්මකයි. ඒ තුනම මේ ජීවිතයේ ලැබෙන જાති. ඊළඟ සිව්වෙනි එක බලන්න සංමූල් හෝ කාලං කරෝති. ඒක මරණය එක්කලා සම්බන්ධ වෙන දෙයක්. ඒක හරි කනගාටුදායක දෙයක්, ඛේදජනක දෙයක්. අපි සෑම දිනම ආශා කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ සොඳුරු මරණය. නමුත් මෙතන සඳහන් කරන මරණය කඳුලින් පිරිච්ච මරණයක්. සංමූල් හෝකාලං කරෝති අවසිහියෙන් යුක්තව මරණයටපත් වෙන්නට සිදු වෙයි. ඊළඟට පස්වෙනි කාරණේ පරලවත් එක්කලා සම්බන්ධ වෙනවා. කායස්ස බේදා පරං මරණ මරුණට පස්සේ අපායන් දුක්ගතින් ඒ වචන දෙකෙන්ම පැහැදිලි කරන්නේ පින්නතුනි සතර අපාය. නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායයි. අපායන් දුක්ගතින් විනිපාතං කියන්නේ අටමහා නිරයට. නිරයන් කියලා කියන්නේ අවීච මහා නිරයට. මෙන්න මේ කියන ස්ථාන වලින් එකක uppajjati උත්පත්තිය ලැබෙනවා. එතකොට ඒක උත්පත්තියේ පටන් මරණය දක්වාම ඛේදජනක කනගාටුදායක දුක්බර ජීවිතයක්. මෙන්න මේ කියන தත්ත්වයන් පහට මූණ දෙන්නට සිදු වෙනවා කාටද ඉවසීම නැති කෙනෙකුට දැන් මේ කාරණාව අපට හරි වටිනවා අපේ සමාජ ජීවත් වෙන සමහරු කියනවා මට අයුක්තිය අසාධාරණේ පේන්නට බෑ. ඊළඟට තව සමහරු කියනවා මට හරියට තරහ යනවා. ඒක හදාගන්න ක්‍රමයක් කියන්නකෝ කියලා. ඔබට තරහ යන සෑම මොහොතකම ඔන්න ඔය කියන தත්ත්වයන් පහ ලැබෙන බව මෙනෙහි කරන්න. මේ එකක්වත් බොරු නෙමෙයි. මේ සෑම දෙයක්ම ලැබෙන જાති. ඒ නිසා පින්වතුනි අපට අපි තුලින් හික්මීමක් ඇති කරගන්නට සොයං හික්මීමක් හෙවත් ආත්ම සංයමයක් ඇති කරගන්නට මේ කරුණ අපට ගොඩාක් බලපානවා. ඒකෙන් අනේකාට සුවයක් සැනසීමක් ලැබෙනවා. අපි යම් පළවෙනි කාරණාවට බහුනෝ ජනස්සාප්පියෝ හෝති අමනාපෝ ගොඩාක් මිනිස්සුන්ට එපා කරපු පුජ්‍යලයක් අප්‍රිය කරපු පුජ්‍යලයක් බවට පත් වෙනවා කවුද කෙනෙක් වරදක් කරනකොට ඒක දැකලා ඉවසන්නට බැරි මිනිස්සයා දැන් අපි ගමු සමාජය කියලා කියන්නේ පුළුල් ලේඛකයා මිනිස්සු ගොඩාක් එකතු වුණු තැන සමාජයක් කියනවා සමාජ පුංචිම ඒකකයේ තමයි පවුල කියලා කියන්නේ අපි මේ කාරණා පවුල ඇතුලෙන් බලමු. කෙනෙක් ඉන්නවා අනිත් අයට නිතර නිතර gedere ඉඳන් උපදෙස් ලබා දෙනවා. අර දේ කරන්න මේක මෙහෙම කරන්න මේවා මෙතන තියන්න තේපා අර දේ අතන තියන්න තේපා කෑම කෑව පිඟාන සෝදලා තියන්න තියන්න ඕනේ අසවල් තැන ඔය ආකාරයට සෑම මොහොතකම නිතර නිතර කියන කෙනෙක් ඉන්නවා. කුණු ටිකක් තියනවා දැක්කොත් කෑ ගහනවා. මේ බලන්න බාගෙට අතු ගාලා තියෙන උහුම දතු ගාන්නේ. ඒ වගේම නාන කාමරයට ගියොත් සබන් කෑල්ල වෙන තැනක තිබ්බොත් ඇතුළේ ඉඳන් ඒකට කෑ ගහනවා. කෑම කන පිඟාන බොන වතුර කෝප්පය යම් තැනක තිබ්බොත් ඒකට කෑ ගහනවා. එයා සෑම මොහොතකම ඉන්නේ gedara පිළිවෙලට තියාගන්න කියලා අනිත් අයට විශාල බරක් දීගෙන. ඒ සෑම දිනම එයා gedara ඉන්න වෙලාවට ඉන්නේ හිතේ හරි බරකින්. යම් මොහොතක යා නිවසෙන් එළියට ගියොත් gedara සෑම දිනාටම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. දිනක් පාසලේ හතර ශ්‍රේණියේ දරුවෙක් යම් කාරණාවක් නිසා මගේ ළඟට කැඳෙව්වා. ඒ දරුවා එක්කලා මං කතා කර කර හිටියා. මේ කතා කර කර ඉන්න අතරතුරේදී මේ දරුවා පාසලේ වැඩ කරන්නේ නැහැ. ඒක නිසා පන්ති භාර ගුරුවරයා මට යොමු කළේ මම බොහොම කරුණාවෙන් තමයි මේ දරුවට කතා කළේ. මේ දරුවන් ටිකක් ටිකක් කතා කරගෙන යනකොට මට මෙන්න මෙහෙම කියනවා. "හාමුදුරුවනේ දෙයක් කියන්න කාටවත් කියනවද?" මං කිව්වා "නෑ පුතේ." මේ දරුවා මට කියනවා "හාමුදුරුවනේ අපේ තාත්තා වැඩට ගියාම එන්න ලැබෙන්න එපා කියලායි මං හිතන්නේ" කිව්වා. මං ආ පුතේ අම්මා මොකද කරන්නේ? අම්මා ගෙදර ඉන්නේ. චූටි මල්ලියෙක් ඉන්නවා. එතකොට මෙයා පවුලේ වැඩිමලා. තාත්තා වැඩට යනවා. එතකොට තාත්තා තමයි හම්බ කරන්නේ. ඒ හම්බ කරන තාත්තා මේ දරුවට එපා වෙලා. ඇයි එපා වෙලා තියෙන්නේ? අන්න ඒ පුතේ තාත්තා ගෙදර ආවට පස්සේ මෙහෙම මෙහෙම කරනවා. අම්මට ගහනවා. සමහරට මං මේසේ යටට යනවා. මේ වාගේ කරුණු ගොඩක් කියනකොට මගේ ඇස් දෙක තෙත් වුණා. අවුරුදු 9ක 8ක විතර දරුවේ කෑම ගෙනැද්දෙන බීම ගෙනැද්දෙන ඇඳුම් ගෙනැද්දෙන තාත්තා ඒ දරුවගේ ජීවිතෙන් පලා ගිහිල්ලා ඒ දරුවා ප්‍රාර්ථනා කරන්නේ යාගේ පුංචි හිතෙන් ප්‍රාර්ථනා කරන්නේ වැඩට යන තාත්තට අහපව් ගෙදරට එන්න ලැබෙන්න එපා කියලා අර අවුරුදු 8 9 දරුවට අම්මා කියලා නෙමෙයි ඒ දරුවගේ හිතට ඒ තාත්තා එපා කරපු කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා ගෙදරක ජීවත් වෙනකොට ගෙදරයි බයෙන් ජීවත් වෙනවනම් වැඩ කරන තැනට ගියාම වැඩ කරන කාර්යාලයයි බයෙන් ජීවත් වෙනවනම් ඒ මම සාර්ථක මිනිසෙක් නෙමෙයි. ඒ සමාජය තුලින් මං ප්‍රතික්ෂේප කරලා මං ඒ තනතුරෙන් ඉවත් වුණු දාට ඒ මිනිස්සු කවුරුවත් මට ගරු කරන්නේ නැහැ. ඒ මිනිස්සු සෑම කෙනෙක්ම මට නිග්‍රහ කරනවා. හදවතින් සාප කරනවා. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ. අන් අයද වැරද්දක් දුටුවාම ඒවට ආවේගශීලීව කටයුතු කරන්නේ නැතුව දුටු වරද දැකලා තමා තුළ හික්මීමක් ඇති කරගත්තොත් ඉවසීමක් ඇති කරගත්තොත් ඒක ලොකු ලාභයක් වෙනවා. වැරද්ද අපි පෙන්වලා දෙන්නට ඕනේ. වැරද්ද අපි නිවැරදි කරලා දෙන්නට ඕනේ. හැබැයි මං ඒක එක්කලා ගැටෙන්න යන්නට හොඳ නෑ. ගැටෙන ගැටෙන සෑම මොහොතකම මට හටගන්නේ ද්වේෂසහගත සිත්. ඒ උපදින සෑම ද්වේෂසහගත සිතක්ම මේ ජීවිතේ ਦਿੱත්ත ධම්ම වේදනීය විපාක දුන්නොත් දුක හටගන්නවා. ඒ හටගන්න ද්වේෂසහගත සිතක් ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන මොහොතේ ඔබට හොඳ රූප පේන්නේ නැහැ. ඔබට පෙනෙන සෑම රූපයක්ම දුක හිතෙන තරහ යන කලකිරෙන රූපයක් වෙනවා. හොඳ ශබ්දයක් අහන්නට ලැබෙන්නේ නැහැ. හොඳ සුවඳක් ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ නැහැ. හොඳ රසක් අත්දකින්නට ලැබෙන්නේ නැහැ. හොඳ ස්පර්ශයක් ලැබෙන්නේ නැහැ. ඔබ තුලින් හටගත්තු द्वේෂය මේ ජීවිතේ මැරෙනවයින් මෙහා ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනකොට ඔය ආකාරයට තමයි විපාක දෙන්නේ. ඒ නිසා පින්වතුනි වැරදි නිවැරදි කරන්නේ මිනිස්සුන්ට උදව් කරන්න සහයෝගය දක්වන්න නමුත් ආවේගශීලී කිපෙන පුජ්‍යලයක් බවට Tamange ජීවිතය හදා ගන්නට ඉපා. එතකොට අපට නම් දානවා, පටබඳපු නම් දානවා. ඒ නම් අපට ඇහුනොත් දුක හිතෙනවා. ඒ නිසා සමාජයට එපා කරපු පුජ්‍යලයක් බවට පත් වෙන්නට එපා. සෑම මොහොතකම කවුරුත් ආදරය කරන පුජ්‍යලයක් බවට පත් වෙන්නේ. දෙවැනි කාරණාව තමයි වේර බහුලෝච හෝති. ගොඩාක් වෛරය හට ගන්නවා. වෛරය කියලා කියන්නේ පින්වතුනි සිතුවිල්ල. ඒක හටගන්නේ අපේ හිතේ. ද්වේෂය කියලා අකුසල් මූල සිතක් තියෙනවා. මේ द्वේෂය කියන අකුසල් මූල සිත ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංකායික සිත දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිත කියලා. එතකොට මේ දෝමනස්ස කියන්නේ දොම්නස කියන්නේ දුක කියන්නේ. පටිඝ කියලා කියන්නේ තරහට. දුකත් තරහත් එක්කලා හටගන්න සිතක් තමයි ද්වේෂ සහගත සිත කියලා කියන්නේ. එයා මුල් කරගෙන හටගන්න සිත් කීපයක් තියෙනවා. බය, පිළිකුල, අප්පිරියාව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂියාව මේ සේරම द्वේෂය මුල් කරගෙන හටගන්නේ. වෛරය කියලා කියන්නේ ඊටාම භයානක තත්ත්වයක්. වෛරය හටගත්තොත් පලිගන්න හිතනවා. වෛරය හටගන්න ක්‍රම කිහිපයක් බාද්දවතුන් වහන්සේ දේශනා කළා. එකක් තමයි තමා නිසා වෛරය හටගන්නවා. තමා ඇඳට නිදාගන්නට යනවා, දෙනෙත් පියාගන්නවා, නිදන්නට උත්සාහ කරනවා උත්සාහ කරනවා නිින්ද යන්නේ නැහැ. ඔන්න තමන් නිසා තරහ යනවා. තමන් ගැන වෛරයක් ඇති වෙනවා. මොන කර්මයක්ද මන්ද මට නිින්ද යන්නේ නැහැ කියලා. කෑම කන්නට යනවා. ඉක්කාවක් වැටෙනවා. ඉක්කාව නවතින්නේ නැහැ. ඉක්කාව නවතින්නේ නැතුව යනකොට ඉක්කාව ගැන කේන්තියක් ඇති වෙනවා. වෛරයක් ඇති වෙනවා. කෑම කණ්ඩ අප්‍රියයි නම් ඒක ගැන වෛරයක් ඇති වෙනවා. ඒක නිසා තමා නිසා තමා ගැන වෛරයක් හට ගන්නවා. සමහර කරුණු අපි අමතක කරන්නට උත්සාහ කරනවා. නමුත් නිතර නිතර අපට මතක් වෙනවා. ඒ ගානේ අපට වෛරයක් ඇති වෙනවා. මොන කර්මයක්ද මන්දා මේක මට අමතක කරන්නට බෑ කියලා. මෙන්න මේ ආකාරයට පින්වතුනි තමා නිසා තමන් ගැන වෛරය හට ගන්නවා. ඊළඟට පරිසරය නිසා වෛරය හට ගන්නවා. කුලඳ නිසා, වර්ෂාව නිසා, අවුව නිසා, සීතල නිසා වෛරය හට ගන්නවා. ගස්කොළන් නිසා වෛරය හට ගන්නවා. ඊළඟට සතුන් නිසා වෛරය හට ගන්නවා. Tamange හැවටේ කොඳුරුවෙක් මැස්සෙක් කරකිනකොට, මදුරුවෙක් ඇඟේ ඇවිත්ලා වටේ කරකිනකොට ඒ නිසා වෛරය හට ගන්නවා. ඊළඟට පුජ්‍යලයන් නිසා වෛරය හට ගන්නවා. අම්මා තාත්තා, බිරිඳ, සැමියා, දරුවෝ අනෙකුත් පුජ්‍යලයන් නිසා වෛරය හට ගන්නවා. මේ ආකාරයට හට ගන්න වෛරය ඊටාම හානිකරයි. ඊළඟට ආකාර දෙකකට මේ දේ සිද්ධ වෙනවා. එකක් තමයි අන් අය නිසා තමා තුළ වෛරය හට ගන්නවා. අනෙක් කාරණේ තමයි තමන් නිසා අන්න අය තුල වෛරය හට ගන්නවා. මේ හට ගන්න වෛරය කිසිම මොහතක හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඝාත පටිවිණේ සූත්‍රයේදී යම් මොහතක වෛරයක් යම් පුජ්‍යලයේ ගැන හටගත්තොත් තස්මින් ඒව පටිවිණේ තබ්බං ඒ මොහතේම එයා අයින් කරන්නට කියලා. වෛරයක් හටගත්තාම ඒක භවෙන් භවයට ගමන් කරනවා පින්වතුනි. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ දිජ්ජකූට පර්වතයේ පාමුල උන්වහන්සේ සක්මන් කරනවා. ඒ වෙලාවේ දේවදත්ත පර්වතයේ මුදුනට නැගලා ගලක් පෙරලනවා. බුදුරජාණන් වහන්සේගේ පාදයකලී තැලීමක් හටගන්නවා. දේවදත්ත කියලා කියන්නේ සුද්ධෝදන රජතුමාගේ සහෝදරියගේ පුතා. සිදුවත් කුමාරයාගේ ඇවැස්ස ඥාතිවරයා බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයා දේවදත්ත බුදුරජාණන් වහන්සේගෙන් අප්‍රමාණව පලිගත්තා. ඔක පටන් ගත්තේ කොතන ඉඳන්ද? සේරිවාණිජ ජාතක කතාවේ ඉඳන්. රන්තටියක් නිසා හටගත්තු ක්‍රෝධය. සේරිවාණිජ වෙලෙන්දා රන්තටිය කපටිකමින් ගන්න හිතුවා. කච්චපුට වෙලෙන්දා අවංකව රං පැටිය